කරු කටයුතු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ශීලමු දෙනා මේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ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 ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි මේ අපේ 119 වෙනි භාවනා වැඩමුළුව සඳහා සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිලා දීඝනිකායේ අවසාන සූත්‍රය වශයෙන් සංග්‍රහ වෙලා තියෙන මේ දසුත්තර සූත්‍රයෙන් තමයි මේ මාතුකා පාඩේ අපි උත්ගත්තේ ප්‍රධාන මාතුකා වශයෙන් ගත්තේ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 ඒ නපුර දැන ගැනීම හරහා උපාදාන ස්කන්ධ අවබෝධ කිරීම හරහා ඒ තුලින්ම නිවන් පෙතක් ප්‍රතිපදාවක් මධ්‍ය ප්‍රතිපදාවක් ඇතිකරන්න හදා. ඒක නිසා යම් කිසි කෙනෙක් උපාදාන ස්කන්ධ පිළිබඳව විශේෂයෙන්ම ਸਰවඥ දේශනාව දන්නේ නැත්නම් එයා ඒක පිළිබඳව බැඳීමක් ඇති කරගන්නවා. එක් එච්චරමයි ඒකේ වෙන මොනවත් නැහැ. ඒක දැනගන්න දැනගන්න මේක ගුල්ලෝ ගහපු එකක් මේක පුස්කාපු එකක්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 අපි වෙලා ගන්නවා මේ කරන භාවනාවේ ගැටේ ලිහෙන්න නම් මේ පාදාන පිළිබඳව අපේ තියෙන දැනුම වැඩි කරගන්න ඕනේ. ඒක ප්‍රිය විෂයක් නෙවෙයි. කොහොමඩක්වත් ප්‍රිය විෂයක් නෙවෙයි. ඒ නිසා මේක ජනප්‍රිය වෙන්නෙත් නෑ බොහෝ දෙනා මිලදී ගන්න බඩුවකුත් නෙවෙයි. මොකද යෝගාවචරයා දන්නවනම් මේ ටික දන්නේ නැතුව එහෙම නැත්නම් මේ මානසිකාර යෙදවිචු දේ දන්නේ නැතුව අපි කොච්චර මහන්සි වුණත්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 රූප කොටස විද්‍යාව බාරරම් තියෙනවා. ඒක ඒක දිගපල්ලම අනින් ඒක භෞතික පැත්ත, රසායන පැත්ත, ජෛව විද්‍යාත්මක පැත්ත, තාප විද්‍යුත් පැත්ත ඔක්කොම මේ රූප කොටසයි බලපන්නේ ඒත් අභ්‍යන්තර නෙවෙයි, බාහිර ආවර්ති. ඒක නිසා ඒක සුද්ධ වශයෙන්ම කියන්න පුළුවන්. කෙලවරක් හොයන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද බාහිරට හැරුණට පස්සේ කෙලවරක් නැහැ. ඇතුළට හැරුණොත් සමහර විට කෙලවරක් දකින්න පුළුවන්. ඒක හරවලා තියෙන්නේ පිටපැත්ත. ඒ නිසා මේ විද්‍යාව දිගේ යන්න යන්න යන්න නන්නත්තරයි. ඒක හොඳටම ලෝකේ ඉන්න ප්‍රධාන පිළි විද්‍යාඥයෝ දන්නවා. ඒ ගොල්ලෝ නන්නත්තරයි. නමුත් ඒගොල්ල මේ බොරුව තාම අධ්‍යාපනයේ හරහා පොඩි ළමයට උගන්වනවා. උගන්වමින් ඒකෙන් ව්‍යාපාර කරනවා. ව්‍යාපාර කරමින් අපි ළඟයි බඩු තියෙන්නේ වෙන්න අපි ළඟට කියලා මේ අවිද්‍යාවට විද්‍යාව කියලා නමක් දාලා උගන්වනවා. එතකොට බුදුරජාණන් වහන්සේත් මේකට විද්‍යාව කියලා කියන්නේ.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 මොහොතේ මඩ වුණත් ගේන්න පුළුවන් අහසේ තරුණක් ගේන්න පුළුවන් උණ්ඩ හැමදේම පුළුවන් ඉතින් gedare ඉන්න මිනිස්සු කියනවා කරන්න යන්න එපා අහසේ තරු ගේන්න යන්න එපා මොහොතේ මඩ ගේන්න යන්න එපා කිව්වට ඒ ගමේ දාන් අදින ගැටව ඕන දෙයක් කරනවා උණ්ඩ තියෙන්නේ කය කොනට වැඩි විශ්වාසයක් ඉතින් මේ දෙක තමයි ජීවිතේ මේක තමයි අපි ජරාව කියලා සඳහන් කරන්නේ. ඉතින් මේ රූපය පිළිබඳව මේ හිතාගෙන ඉන්න දේ වයසට යන්නේ නැති දෙයක් වයසට යනවා කියලා අපි හිතනවා.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 සතහන් වගේ සුවඳක් තියෙනවා වගේ මලයි සුවඳයි වගේ මගේ ආත්මය රූප රූපවන්තයි රූපයක් වශයෙන් තමයි පෙනී තියෙන්නේ. ඒ නැත්තම් රූපය මේ අත්තනිම රූපං රූපය ආත්මවන්තයි. මගේ මේ පට වියාපෝ තේජෝ කියනවා මේ බාහිරේ තියෙන පට වියාපෝ තේජෝ නෙවෙයි. ගංගානන් නදී තියෙන වතුර නෙවෙයි මගේ බාහිරේ තියෙන්නේ. එහෙම නැත්නම් මේ පොළවේ තියෙන පස් නෙවෙයි මගේ ඇඟේ තියෙන පටවි ධාතු මයේකේ රූ ආත්මයක් තියෙනවා. ඒ නිසා මගේ පටවි ආපෝ තේජෝ වායෝ උසස් මට්ටමේ ඒක ආත්මකින් ආරූඪ වෙලා තියෙනවා කියලා තමන් ළඟ තියෙන මේ ආත්ම මොනවද කියන්නේ මේ පටවි ආපෝ තේජෝ ආත්ම ගතියක් තියෙනවා කියලා අපි හැම වෙලාවෙම කෙස් ගහක් දෙනකොට පාරයින තියෙන කෙස්කස් නෙමෙයි දමංග කෙස්කස් තියෙනකොට ඉතින් කලබල වෙනවා. දතක් කැඩනකොට කලබල වෙනවා. මේ විදිහට මේ මොකද මගේගේ ආත්මය කියනවා ඒ ආත්මය තමයි මේ දිනදියා යන්නේ කැඩි කැඩි යන්නේ කියලා ආත්මවන්ත ගතියක් දක්නවා මේ හතර මහා ධාතුන්ගේ. ඊට පස්සේ රූපස්තිං වාත්තාන. රූපේ ආත්මේ බැගගෙන තියෙන්නේ, බැසගෙන තියෙන්නේ රූපවල කියලා ඒ ටික තමයි අපි ඉඩම් බෙදලා දෙනකොට, දරුවන්ට සලකනකොට, දැන් මට අම්මගේ තාත්තගෙන් හම්බ වෙනකොට මේ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 සෙන් බුද්ධ ධර්ම උකත්. සංනිවේදනය කරන ඔක්කොම බාහිර දේවල් විතරයි. අභ්‍යන්තරයට ආපු ගමන් යථාර්ථය නැත්නම් පරමාර්ථ වශයෙන් මම අත්දකින දේ මට කියන්න බෑ. හැබැයි මේ අත්දැකීම බොරු කරන්නත් බෑ. ඉතින් අපි උත්සාහ කරනවා ගොළුෙක් දැකපු හීනයක් ගොළුවා කියන්න හදනවා වගේ. මම ඉඳගත්තාම මේ මේ විදිහට වැටෙනවා කියලා මොන જાති කිරක් කවවම දාකවත් හෙලි කරන්න බෑ. ඒ වෙනුවට කියනවා හරි දැන් ඇතුළට ආවදව දැන් තේනවනේ ඒක කියන්න බෑ කියලා. මේ කය ඇතුලේ ගියා ඉන්නකොට වෙන මොනවද වැටහෙන්නේ? මම බිමි කියන එකට එහයින් මොනවද වැඩි? ඒකට අපිට වෙන උලක් වදිනවා වැටෙනවා. මේ ඉඳගෙන ඉන්නකොට පය පොළවේ වදිනවා වැටෙනවා. ඒ නැත්නම් හුස්ම ගන්නවා හෙලනවා වැටෙනවා. මොකද ඒව එතන එතන මතුවලා යන තරංග ස්වරූපෙන් තියෙන්නේ. මම වෙමි කියන එක ඔහේ ඒක දිගට තියෙනවා ලද්දාවට මැරණතේ. ඒක ඉහළ පහළ යෑමක් නැහැ. ඒ නිසා දක්ෂ යෝගාවචරයට වැටහෙනවා වාඩි වුණාට පස්සේ මේ රූප අල්ලගෙන රූපයට හිත යොදලා වාඩි වුණාට පස්සේ එක අත්දැකීමක් තියෙනවා මම වෙමි කියලා. තව අත්දැකීමක් තියෙනවා ඒක ඇතුළේ උස්සියල පහළ යනවා. සීතල වෙලා හුලං වැදිලා නැති වෙලා යනවා. රත් වෙලා සීතල වෙනවා. හැපෙන තැන් තියෙනවා. මේ වගේ මේ තියෙන දේෙන් යෝගාවචරයට කවදා හෝ හෙලි කරගන්න පුළුවන් වෙන්නේ මේ මමය ඇතුලේ සිදුවෙන මොනවා හෝ ක්‍රියාවලිය දිහා කතා කරන්න ගියාම මට ඉස්සෙල්ලාම නිර්වචනය කරන්න වෙනවා මම මේ කියන්න දන්නේ ආස්වාසය ගැන මං ආස්වාදයේ හිතවදපා මේ ඉන්න සීතල වෙලා නාස්පුඩු වෙදලා අතුරට යනවා මට ඊට පස්සේ ප්‍රස්වාසයට මගේ මාතෘකාව මාරු කරනවා ප්‍රසවාසයේ හිත යොදපුවාම හුලම් පිටතට යනවා උණුසුම් වෙනවා ආදි වශයෙන් ආශ්‍රද ප්‍රසවාසයේ විස්තර කියන්න ගියාට පස්සේ මේ යෝගාවචරය දිගටම සද්ද වේදනයි කිරි මැදත් ආශ්‍රාසයත් එක්ක දිගට ඉඳ ගියොත් ඒ යෝගාවචරය මම ඉන්නවා කියන වර්තමාන අරමුණේ පේන මේ ආශ්‍රද ප්‍රසවාසයේ පේන මේ පිම්බි මෑකිලි මෙහෙම නැත්නම් සක්මන් කරන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 එnde එnde තුනී වෙනකොට පේනවා ආරම්භයේදී හුස්ම කියලා එකක් තියෙනවා ආසත් ප්‍රසත් වෙනසක් තියෙනවා නමුත් ඒක පිටම ඇහක් පිට ඇහක් කියලා බලන්න හිතුවොත් මේ දෙක අතර වෙනසක් නැති වෙනවා අන්තිම එක නොදැනීච්ච ඒතර මේ තිබිච්ච රූපයේ දොර දිගපල්ල සහිතව පෙනිච්ච කොට දිග වශයෙන් පෙනිච්ච මේ උණුසුම් සිසිලසෙන් පෙනිච්ච ආශ්වාස ප්‍රශ්වාසය හොඳටම ඒ සඳහාම හිතියොදලා බැලුවොත් නෑ කියන්න වෙනවා එතකොට අපි මේ මෙකෙක් කල් අල්ල බදාගෙන හිටපු මේ ආස්වාස් ප්‍රසවාස රූපේ වගේ අපි පඨවි රූපේ ගත්තත් තේජෝ රූපේ ගත්තත් ආපෝ රූපේ ගත්තත් මේක දිහා බලාන හිටියොත් පේනවා වෙන දේවල් අතහැරලා ඒකම බලන්න හිටියොත් මේ ඕනම දෙයක් ඈතින් අසතියෙන් ආවට ගියට බැලුවොත් තියෙනවා ඒකටම හිතියදලා බලාගෙන හිටියොත් ඒක නැතිවෙයි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 බැලුවට පස්සේ මේක වෙනස් වෙනවා. මේක ගෙවෙනවා. ඒක දිහා බලන්න හිටියොත් ඒ යෝගාවචර පේනවා. ඒ විදිහට කමඨාන් සුද්ධ කරගෙන බැලුවොත් බලාගෙන ඉන්න අරමුණ ගෙවෙන්න හත් අවුරුද්දක් භාවනා කරන්න ඕනේ. හය අවුරුද්දක් භාවනා කරන්න ඕනේ. පස් අවුරුද්දක් භාවනා කරන්න ඕනේ. එයා බලන්නේ මේ රූපයක් කොටු කරලා අරගෙන ඒකෙම වග විභාගය ඒකම විපරිණාමය ඒකෙම පරිණාමය ඒකෙම රූපාන්තරණය නම්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 ඒක කවදාකවත් වැරද්දකට ගන්න එපයි කියනවා. ගුරුවරයා දැනගන්න ඕනේ සංසාරයක් මේක මම වෙමි මේක නිට්ටයයි මේක සුඛයි මේක සුභයි කියන ආපු මිනිස්සෙකුට මේ දෙවිලක් කන්න දීලා පැතුරක් දීලා බුදිය ගනින් කියලා දවස් දෙකෙන් ඕක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා අදාහ ගන්නවයි කියන එක ඒ පොටුවේකට යන්න පුළුවන් ඉදිකට හිලක් අස්සේ. නමුත් පණ තියෙන මිනිහෙකුට යන්න බෑ. ඒ තරම්ම මේක අල්ලබ දාගෙන ඉන්නේ. ඉතින් කොච්චරක්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 ගෙවෙන දේ බලන සුළු යෝගාවචරයට. බල ගෙවෙන දේ කරදරයක් කරගන්න යෝගාවචරයට, බයක් වෙන යෝගාවචරයට, සැකයක් වෙන යෝගාවචරයට, අනතුරක් වෙන යෝගාවචරයට ඉතින් නිදිමතයි කියනවා, භාවනා එපා වෙනවයි කියනවා, කම්මැලි වෙනවයි කියනවා, නීරස වෙනවයි කියනවා. ගොඩාක් චෝදනාපතේ මේ සියල්ලම ද්වේෂ මූලික මූලික චෛතසික. නමුත් කවදා හරි ප්‍රසන්න මූණකින් කියලා මේක වෙනස් වෙනවා.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 මේ රූපේ පිළිබඳව පෙන්වන්න හදන ඈතින් බලන වපරහෙන් බලන දේ කල්පකාන්තිලාවක් බල බල ඉඳලා ඇස් දෙකෙන්ම බලලා විනිවිදින්න හදින වෙලාවේ මේක බාර ගන්න පුළුවන් මිනිහට සද්ධාව තියෙනවායි කියලා කියනවා. ඒක බාර ගන්න බැරි මනුස්සයර කියනවා සද්ධාව නැහැ. තියෙනවා බුද්ධ ඝම් කියන සද්ධාව තියෙනවා. නමුත් මේ මේ අස්පනා අපිට තිබුණ දේ වෙනත් දෙයක් වඩපත් වෙනකොට ගිලිහි යනකොට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 ඔය මොන රූපයක් නැති වුණත් මගේ සතිය තියෙනවා. ඔය මොන දේ හෙන ගැහුවත් මම ඉදිරියට යනවා. අන්නේ ජයග්‍රහය හැංගීමෙන් ගිය කෙනාට පමණක් එයාට මේක ගෙවිද්දි, ඡය වෙද්දි, වැය වෙද්දි, කම්මැලි වෙද්දි, නීරස වෙද්දි, සැක හිතෙද්දනවා දැන් වැඩේ යනවා කියන. ආන්න එහෙම ගිය කෙනාට පේනවා මේ බොහෝ වෙලාවකින් හාල් ටිකක් වතුරේ දාලා තඹ තඹ යනකොට හාල් නැති වෙනවා. කැඳ වෙනවා. ඒකට එච්චර මහා මැජික් එකක් නැහැ නේ. හාල් කියලා කියන්නේ එකතු වෙච්ච දේ මේවා කැඳ වුණා. ඒ වගේ මේක දිය වෙන හැටි පේනවා දකින්ද මොන්න තරම් ලෑස්තියක් ඕනේද ඒක කරගන්න බැරි මේ රූපයන් පිළිබඳ ඇති උපාදාන නිසා මේක මෙහෙම විය යුතුයි ඇයි එහෙම උනේ ඇයි මට මෙහෙම නොඋනේ කියලා මේ රූප පිළිබඳව අපි සැලසුම් හදාගන්න ඒ සැලසුමට නෙවෙයි කවදාකවත් භාවනා සිද්ධ වෙන්නේ සම්පූර්ණ න්‍යාය පත්‍රයේ සුන්න දූලි වෙනවා ඉතින් මේක යෝගාවචරයට පෙන්නේ මම නිෂේධ වුණා, ඉච්ඡා බංගත්තටපත් වුණා, හිතුවපැතු දේවල් නැති වුණා, අප්‍රිය සංයෝගයකට ආවා, පියවිප්පයෝගයකට ආවා, ඉස්සෝපයක් බාඩපත් කරගන්න. හැබැයි මෙතෙක්කල් මේක නිට්ටයයි සුඛයි සුබයි කියපේක නියම විදිහට බල්ලාගත්ත එකක් නෙවෙයි කියලා හේතු කරගන්න මේ බොරුව ඒත්තු ගන්න ගන්න හරිම ලේසි යෝගාවචරය. යෝගාවචරයට ලේසි කාමෝගයටත් ලේසි. මේවා තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ. මේවා තමයි වෙළඳ ප්‍රචාර කියලා කියන්නේ. මේවා තමයි මාකටිං කියන්නේ. නැති මොකද්දෝ කුණුහරුපයක් කරන අර මාසයේ සබ්බදැරීමේ හොරා ගන්නවා. ඒකල දෙන දෙයක්වත් නැහැ. ඕන එකක් අරගෙන පරීක්ෂා කරලා බැලුවොත් බුද්ධ ඥානසේ සඳහන් කරනවා නාලං සබ්බේ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 මැරෙන්න යනකොට හරි කියලා අඬලා කෑ ගහන මගුලක් තියෙනවනේ. ඒ හැම එකක් ගැන හිතලා බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා. මේකේ එහෙම නැතුව බැරි ප්‍රවිෂ්ඨ වෙලා වසන්ඩ තරම් මොනම වස්තුවක් නැහැ. මොනම දෙයක්වත් නැහැ. මොකද උන්වහන්සේ ඒ දකින්න පුළුවන් මේ දඹදිව තලයේ විතරක් නෙවෙයි දසදහසක් වල ඒ හැම රූප ධර්මයකටම ඒකේ ක්ෂය වෙන පැත්ත, වැය වෙන පැත්ත, අනාත්ම පැත්ත, පටිනිස්සකාන ප්‍රශ්නයෙන් බල්ලා තියෙනවා.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 වර්තමාන චිත්තක්ෂණය සම්පූර්ණ කරන්න විත මොන හරි අවශ්‍යද කියලා පිටින් මොනව දැක්කත් අවශ්‍යයි. අවශ්‍ය වෙන්න හේතු වෙන නම් හේතු වෙන්නේ වර්තමානයේ නොඅදහන ගතිය. වර්තමාන විශේෂයි. වර්තමාන චිත්තක්ෂණ විශේෂයි ශ්‍රද්ධාව නැහැ. අපි හිතනවා තාම අඩුවක් කියනවා. තව ලබා ගත යුතු යමක් කියනවා කියලා මොනවදෝ ඉල්ලනවා. ඉල්ලන හැම වෙලාවෙම වර්තමානෙට පසුරු හෙලනවා. වර්තමානෙට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 වෙච්ච දේව පුරාණයක් අරගෙන බුදුජානනාංශයේ නිදර්ශනේ පෙන්වන්නේ ඉස්රය ඔය තවසුත්තු කීපයක මේ සඳහන් වෙලා තියෙනවා දේව සුර අසුර යුද්ධයක් තිබිලා තියෙනවා දෙවියන් සහ අසුරයන් අතර යුද්ධයක් තිබිලා තියෙනවා ධජග්ග සූත්‍රය හොඳටම සඳහන් කරනවා ඒකෙදී අසුරයෝ නායකත්ව දීලා තියෙන වේපචිත්‍රය අසුරේන්ද්‍රයා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 නැගිටට පස්සේ දැන් අලුතෙන් බල හමුදාවක් වගේ ගිලක් ගහපුවාම අසුරය පාදේ. පැදුරන පස්සේ අසුර දෙවියෝ කරන්නේ අසුර නායකයා වේපචිත්‍ය අසුරේන්ද්‍රයා පස්කොලකින් බඳලා ගේනවා දේව සභාවට. යුද අධිකරණයට. ඉතින් පාණ්ඩුකම්බල සෛලාසනීශ්වරාගේ නක් දානවා. බිල්ලිමුත් බඳිනවා අත් දෙකක් බඳිනවා කකුල් දෙකක් බඳිනවා. බඳලා ගෙනත් දාලා.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 ටික වෙලාවක් ගියාට පස්සේ වෙනකට කල්පනා චික්කේ මම මේ අසුරියෝ නියෝජනය කරන නායකයා දෙවියෝ හොඳයි කියලා කියනවා නම් මං වගේ හොරිකලේ තවත් ඉන්නද කියපු ගමන් බැමි පහ වඳිනවලු ඇවිල්ලා දපඩ වැටෙනවලු මේ පාණ්ඩු කම්බල සයිසන ඉස්සරහ යම් වෙලාවක දෙයියෝ සාධාරණයි මං ආපු ගමන හරි මෙතන තමයි තැන කියලා හිතපු ගමන් බැමිලි වෙනවා යම් වෙලාවක මම අසුර නායකයා මම නායකත්වය දෙන්න ඕනේ අසුරයන්ද ඉතින් කොහොමද මන් දෙවියෝ සාධාරණ කියනකොටම මම පාවදිනවා බුදුසසුන කියන මේ පංච උපාදානස්කන්ධ පහ ඊටත් වැඩි සුකුම බන්ධන මේ රූපය මම වෙමි කියනකොටම අසහනය එනවා රූපය මම මගේ ආත්මය කියනකොටම අසහනය එනවා ආත්මේ රූපේ තිනවා රූපේ ආත්මේ තිනවා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 එයාට තේරෙන පටන් ගන්නවා ඒ විනෝදාංශ ක්‍රියාත්මක කරන කිසිම වෙලාවක ආතතියක් එන්නේ ඒක ඥානයේ අවස්ථානුකූලව කරන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා චක්කුණා රූපං දිස්වා උපජ්ජති මනාපං අමනාපං. අපි දැහැට රූපයක් දකිනකොටම මට ඒකට මනාපය හෝ අමනාපය පහළ වෙනවා. මනාපය හෝ අමනාපය පහළ වෙනකොටම යෝගාවචරයට තේරුනොත්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 වගහෙලා වගහෙලා ගන්න දෙන්නේ නැතුව මේ රූප දැකීම නිසා මට මනාපය පහළ වුණා. මට මේ අමනාපය පහළ වුණයි කියලා ඒක දැක්කොත් හට ගන්නකොටම දැක්කොත් ඒ මතුවෙච්ච අමනාපෙන් මනාපෙන් කෙලස් පහළ වෙන්නේ ඒක නොදැක පහුවෙන්න පහුවෙන්න මනාපෙට යට වෙනවා අපි ඊට පස්සේ ඒකට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 මන්ත්‍ර ජප කරගන්න පුළුවන් නම් එතන මේක නිෂේධ වෙන්නේ යම්සේද ඒ විදිහටම අසහනෙ නැති. ඒ විදිහටම ආතතිය නැති වෙනවා. ඒකට මිනිස්සු කියන්නේ මේ යමක් දැකලා කැක්කමක් එන්නේ හැඟීමක් ගන්නෑ ගහක් කොලක් වගේ ඉන්නවා ගල් බුද්දෙක් වගේ ඉන්නවා කියලා තමයි මිනිස්සු බන්නේ. මිනිස්සු කියන්නේ මේ හැඟුම් පහල කරගන්න කියලා. ඒ හැඟුම් පහල කරගන්න එකට ආතතියක් එනවා. මිනිස්සු ඒකට වල් කියන්නේ නැහැ. කවුද මේ මිනිස්සු නෑ ඒක.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 PhD එකක් හම්බ වෙනවද? ලාභ සත්කාර හම්බ වෙනවද? තෑගි තාන්න වන්න හම්බ මොකුත් හම්බ වෙන්නේ නැහැ. ගෙදර ගියාට පස්සේ කාට හරි කීත හැකි මම දවස් 3ක් භාවනා කරා වම තීනොට තද ගතිය දැනනවා කියලා උඹ උණ දේවල මේකට පිස්සුද වෙන්න මේ යන්නේ ඉස්සලා හොඳට මොලේ තිබුණා. දැන් මේ ගිහිල්ලා ඇවිල්ලා දෙනවා ඇවිදිනකොට තද ගතිය වැටෙනවා. ඉතින් ඕකට සම්මණේ යන්න ඕනේ. සිල් ගන්න ඕනේ. භාවනාව මේ සක්මනකට යන්නේ මේක දන්නවනේ. ඒ නිසා තේරෙන්නේ නැහැ. බුද්ධාගේත් මෙන්න ආංශනමක් නැකේ අනේ මේ මිනිහට හරියට පහේ තියෙනකොට තියෙන තදගති එතන වැටහිලා තියෙන එක වාර්තාගත කරන තරම් හැකියාවක් තියෙන කියලා යා ලකුණු දෙකක් දෙනවා පුතග්ජනයා කියනවා තදගතිය දැක්කයි කියලා මොකෝ අපිට ලාභ හම්බ වෙනවද සත්කාර හම්බ වෙනවද මේ දෙකේ මගේ හිත දරන මතේ මේ පුත්තජනේ ධර්ම මතියද ආර්යනාංශේ නමක් ධර්ම මතියද කියලා දැනගන්න පුළුවන් නම් ඒක නිසා ශේක පුද්ගලයෙක් කියලා නැත්නම් කල්යාණ පුත්තක්ඥය කියලා. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායි හෝති න ව්‍යංජනක් ගායි හෝති යත්වාදි කරන මේතං අසංගතං විහෙරන්තං uppajjati papaka aksala dhamma tatta sangaraya papajjati rakkati චක්කුන්ද්‍රිය දැන් මම පහේ හිත තියන්න ඕනේ කියලා තේරුම් ගත්ත යෝගාවචරයක් අපි හිතමු. එයා සක්මන් කරනවා. එයා දන්නා මට ക്ഷേම භූමියේ පහේ. එහෙම කර කර ඉනකොට ඔන්න ඇහැට හිත පැන්නා. එයා දැන් දන්නවා මම තවදුරටත් පයේ නෙවෙයි, තවදුරටත් ආරසාව නෙවෙයි, තවදුරටත් නික්ලේශි නෑ. දැන් කෙලෙස්. දැනගත්ත ගමන් න නිමිත්තක් ගායෝදි නානු බියංගනක් ගායේ දැකපු රූපේ අලගිය මුලගිය හොයන්න යන්න එපා. විස්තර අස්තර හොයන්න යන්න හොයපු ගමන් හිත මේක අමතක කරලා යනවා. ඒ යනකොට මේකේ තොරතුරු දකින්න කැමති නැති කමිය සහ පේන රූපේ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 අපි එතෙන්දි බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කියන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ කල්ලාතෝ කියලා තියෙනවා. උඹ මේ වගේ අනන්තවත් දෙකට දෙතෑවර වෙන පාර මන්තන්දි වලට යනවා. ඒකම තේරුම් ගන්නේ මේක කෙලෙස භූමිය, ඒක නික්ලේශී භූමිය. නික්ලේශී භූමිය දුයසයි. කෙලෙස් භූමිය තෘෂ්ණාව සහිතයි. නික්ලේශී භූමිය දන්න දේ. කෙලෙස් භූමිය රුචිය දිගේ යන දේ. ඒක නිසා අපි හැම වෙලාවෙම මේ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 තමන්ට තමන්ගේ අර්ථ කුසලයේ සලසා ගැනීමේ ස්වච්ඡන්ද භාවය මතු කරන බුදුරජාණන් වහන්සේ මේ කාමෙටම ආශා කරන එනේන දේ හරහා ගෙilla අලුතෙන් කර්ම රැස් කිරීමේ ව්‍යාපාරයකදී මේ කාමභෝගී පුද්ගලයාට මතක් කරලා දෙන ඔබ කොච්චර කාමභෝගී වුණත් නික්ලේශීතන්ට යන්න තියෙන ඉඩ ඔබ උපත්ති ඔබට හම්බෙච්ච අයිතිවාසිකම්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 ඉතින් හරි අමාරු යෝගාවචරයට විවිධ සංකර අවස්ථාවලදී කොතනද තමන්ගේ නික්ලේශිතන කොතනද තමන්ගේ ගෝචර භූමිය කියලා දෙන්නේ. බුදුජානනාංශයේ දෙන්නේ කයේ ඉරියව්. කොත්තන හිටියක් මොන අපහසුවටපත් වුණත් ඉරියව්වට හිත ගේන්න පුළුවන් නම් බුදුන් ඉන්නවා එතන. සද්ධර්මයේ තියෙනවා එතන. සීලේ තියෙනවා එතන. සංඝ ගුණයේ තියෙනවා එතන.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 කෙනෙක් කියන්නේ මාළුන්ගේ බැමිණිගේ පුතා. ඊළ බුදුසසුනසකාරිලා පැවිදි වෙනවා. වයසයි. පැවිදිලා කියලා කියන අවශ්‍යයි සානසින් මට දැන් ඉතින් එන්කලින්ද වයසක් නැහැ. ඒ නිසා මට කර්මාකල කමටහනක් දෙන්න මම ගිහිල්ලා ඒ රූපකට්ටෝ ඒ අපමත්තෝ මම පැත්තකට වෙලා අප්‍රමාදීව මම මන භාවනා කරන්න යන්න ගන්න කැලේකට යන්න ඉස්සලවන්න කමටහනක් දෙන්න කියලා. ඒතර බුදුරජාණන්ගේ කියනවා මේ එක එක නාකියෝ ඇවිල්ලා තම තමන්ගේ පුද්ගලික කමටහන් සුද්ධ කරන්න හදනවා මං කියන තියෙන හරි කියලා නේ තියෙන තවත් මොනදයි පුද්ගලික කමටහන් ඉල්ලන්නේ කියලා නිකන් මං ඔය සමාලලට වන්නේ මේ වගේ එකක් කියන බුදුහාම මයිලකට එන්න එපා කියන තින්නේ කියලා තියෙනවා අර බම්මනායකින් පැවිද්දා ඒකලියල බුදුරජාණන් හැබැයි බැන්නට මොකද පොඩ්ඩක් පිට පැත්තෙන් අත දාලා කියනවා හොඳයි මං ප්‍රශ්න ටිකක් අහන්නම් උත්තර දීපන් කියලා දැන් මොකවත් කරන්න බෑනේ. මෙයාම ඉල්ලුවේ බුදුසසුන ප්‍රතික්ෂේප කරනවා පුද්ගලිකව දෙන්න කමට අහනක් නැත. ඒ කාටත් තේරෙන එක බීලා තියෙන්නේ. හොඳයි. ඔබ කවදා හරි අදිත්නම් අදිට පුබ්බන්න පස්සතින පස්සිෂාන්ති. චක්කු විඤ්ඤේ රූපං එහෙන් දැකිතු රූපයක් වෙන කවදාහක්වත් දැකලා නැහැ. දැන් දකින්නුත් නැහැ. දැන් බලමිනුත් නැහැ. මත්තර බලන්න වෙන්නේත් නැහැ. එහෙම රූපකින් එහෙම රූපයකට ඡන්දයක් හරි ප්‍රේමයක් හරි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 කියලා බුදුරජාණන්සේ සුද්ධ කරලා පෙන්නනවා එන්න තාක් කෙලෙස් එන්නේ මේ චිත්තක්ෂණේ නැති වෙන තාක් කෙලෙස් නැති වෙන්නේ මේ චිත්තක්ෂණේ අපි උදාහරණයකට අතීතේ වැරදි කෙරුවා අතීතේ පින් කරා අනාගතේ වැරදි කරාවි අනාගතේ පින් කරාවි කියලා ඔක්කොම නිකන් ඡායාවක් මායාවක් මුසාවක් විතරයි එහෙම නැත්නම් බිලිඟුවක් විතරයි මේ වර්තමාන මොහොත තමයි ඔක්කොම තියෙන්නේ ඒක උකට හරි බයයි බුද්ධ ආගම බුද්ධ ආගම පව් කාර්යෝ කියලා වෙනම જાතියක් හොයනවා පින් කාර්යෝ කියලා තව જાතියක් හොයනවා එහෙම නැත්නම් මේ බබ් කරපු කට්ටිය පින් කරපු කට්ටිය කියලා account balance කරන්න හදනවා. නමුත් මාළුන්ගේ වොත්තු බා ස්වාමීන් වහන්සේට පෙන්වන බුදුරජාණන්සේ මේ වර්තමාන මොහොතේ මේ අපි සක්මන් කරගෙන ඉනොට හිත පිට ගිහිලා කෙලෙසයක් උපදිනවනම් ඒකමයි උපාදානස්කන්ධ වෙන්නේ. ඒක අවබෝධයමයි උපාදානස්කන්ධෙන් ගැලවුම වෙන්න තියෙන. ඒක එක සැරයක් වුණාට පස්සේ ආය ඒ කෙනාට ඒක ආයෙ වෙන්න ඉඩ නැහැ. එයා ඒක සාක්ෂාත් කරන්නේ කරනවා. ඉතින් මේක හැම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 මෙයා ඉන්නේ අතීතයේ අභිරමණය කරමින් එහෙම නැත්නම් හීනමාවතා වෙනවා. තස්ස වඩති වේදන අනේකා රූප සම්භවද මේ දැකපු රූපය ගැන විවිධාකාර හීනමවනවා මෙයා. සැලසුම් හදනවා අනේකා රූප සම්භව මේ දැකපු රූපෙ තියෙද්දි බහු රූපෝලම් වැඩේ. ඉතින් මේ විදිහට මේ වර්තමාන මොහොත රූපයක් නිසා පන්නගෙන ඉස්සරහට එන චිත්ත වීදියේම අර රූපේ අභිරමණය කරන්න යන නිසා එයා උපදවන මේ කෙලෙස් කඳ නිසා චිත්තක්ෂණය පාෂණ වෙනින් ඈත් වෙනවා කියලා කියනවා. එයා යන්න ගිය වෙන ගමන කකුලේ පිහිටවන සතිය පිරෙනවන්න යන තුන වැඩක්. නමුත් අතටම රූපයක් දැකලා ඒ රූපෙන් තරංගහන කතන්දර ගොතනවා. එහෙම නැත්නම් නව කතා ලියනවා. කෙටි කතා ලියනවා. අඳිනවා. নানা ආකාර අභිරමණය කරනකොට අසාධාරණ විදිහට කෙලෙස් වැඩෙනවා. ඒ වෙනුවට ඒකෙනාට පුළුවන් නම් නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්සා පතිස්සතු. එයා දන්නවනම් මේ මම සක්මන් කරනකොට රූප පේනවා. මට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ගුරුහාමුදුරුවෝ කියලා තියෙනවා අභිරමණය කරන්න එපා.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 අභිරමණය කරන්නේ නැති නිසා යට විශාල සුවිශේෂ සත්‍යයක් එන්න පටන් ගන්නවා. දැන් මගේ සතියේද පේනවා මේක කෙලෙස්තන මේක නිකලෙස්තන මම තාම විනිශ්චය කළා නෑ. විනිශ්චය කළා නෑ කියලා හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙලා. මම වහාම අරමුණට එන්න ඕනේ කියලා තක්කමුක්කුකුත් නෑ. එයා දන්නවා මම මෙතෙක් කරපු භාවනාව නිසා මගේ නික්ලිෂී තන තියෙනවා. කෙලෙස්තරක් තියෙනවා. දැන් මේ දෙක මැද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 හොඳට තේරෙනවා මේ කෙලෙසේ තිබුණාට එතෙන්ද ගිහිල්ලා කියනවා දන්නවා විඳිනපකනවත් දන්නවා පශ්චාත්තාවයක් නැහැ. මේකෙද නික්ලිෂී තැන තුන මට ඕන යන්නේ නැහැ හදිසියකුත් නැහැ. මේන මේ මනසට අපි කියනවා තාදී මනස. නොසලෙන මනස හදිය. එහෙම නැත්නම් තක්කුමුක්කු වෙන්නේ නැති මනස නෝ අෂ්ටලෝක ධර්මේ කම්පාණ වෙන මනස. මේක කිසිම තැනක අගේ කරන කතාවක් කරන්න බෑ. මොකද අපේ හිත කියලා තියෙන කෙලෙසට වෛර කරපයි නික්ලේශයට ප්‍රේම කරපක්. හැබැයි ඒක කාටවත් දෙන්නේ ආතතියක් වෙනවා. නික්ලේශයට ප්‍රේම කිරීම ලැබුණොත් ඒත් ආතතියක් වෙනවා. කෙලෙසේට වෛර කෙරුවට ගිනත ඒත් ආතතියක් වෙනවා. මේ ආතතියත් එපා මේ ආතතියත් එපා. මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න පුළුවන් නම් බුදුජානනාංශය අපට දෙන දායාදය තමයි ඔබට උප්පත්තියම හම්බෙච්ච ඔන්න ඔය සම්බන්ධතාවය. ඔය කියන සමතුලිතතාවය කවදාවත් වැඩ කරන්නේ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 මේ ඇති වෙච්ච රුචි අරුචිය මේ ඇති වෙච්ච මනාපමන නෙවෙයි මම නෙවෙයි මේක මගේ නෙවෙයි ඒක ඒ වෙලාවේ අදි පටිච්ච සමුප්පන්න ඕලාරතන් සංකතං අදිසිය පහළ වෙච්ච දේ එතනදී හේතුපත්‍යයෙන් පටන් ගන්න සුද්ධට තේරෙන දේ එයි මේක මම කියන්නේ ඒක රූපයක් වෙන්න පුළුවන් ඒක වේදනාවක් වෙන්න ඒක සංඥාවක් වෙන්න ඒක සංස්කාරයක් නැත්නම් මේක මේ මෙම කරන්න ඕන කියලා එන නිර්මාණශීලී අදහසක් වෙන්න පුළුවන් නැත්නම් මම සා මම නෙවෙයි කියන විඥානේ මායාව වෙන්න පුළුවන්. ඒක දිහා බලලා එහෙන් ගොඩාක් යෝජනා එනවා. අදිශි කරනවා. තකුමුකනේ සේරම ආතතිය ලකුණු. දැක්කේ නෑ වගේ. ඇහුනේ නෑ වගේ. දැනුනේ නෑ වගේ. කල්පනාවක් නෑ වගේ. මෝඩෙක් වගේ. නැත්නම් ඇත්තත්තේ අන්ධෙක් වගේ. බලන් ඉන්න පුළුවන් නම් එතකොට තේරෙනවා අපි කවදද මේ manussත්ත්වේ ක්‍රියාවත් කරලා තියෙන්නේ. මේ නොසලෙන මනස කවදද ක්‍රියාවත් කරලා තියෙන්නේ. මේ තාදී ගුණේ කවදද ක්‍රියාවත් කළ දෙන්නේ පුළුවන් වෙයි කියලා හිතෙනවද අපි මේ නෑදෑයොත් එක්ක මේ බාල් දමනට මේ මේ එහෙම නැත්නම් මේ ගණ්‍යා කෙරේ ඇලිලා කුරයා කෙරේ ඇලිලා ගත කරනට මේ වගේ වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා අපේ නෑයමයි අපේ පෙකිනීම කපලා දා. උන්දලට ඕන කරන්නේ අපි ඒගොල්ලෝ ගහන සින්දුවට නටනව දකින්නේ. බුදුරජාණන් කියන්නේ මම ගහන සින්දුරත් නටන්න එපා. ඔබ ස්වාධීනයි. ඔබට මනුස්සකම තියෙනවා. මේ පැත්තෙන් රූපයක් දැකලා රූපේ නිසා ඇතිවෙච්චි වේදනා තියෙන්න පුළුවන්. අනේක රූප සම්භව තියෙන බුල මේ පැත්තේ නික්ලේශී වූ රාශියක් උපදවන්නේ නැති සක්මන තියෙන. ওই දෙකම දැකලා නොසලී ඉන්න පුළුවන් තනක් තියෙනවා කියන්නේ බුදුරජාණන්සේ මධ්‍යම ප්‍රතිපදාව පිළිගත්තේ. මේ දර්ශනය තමයි බුදුරජාණන්සේ සම්මාදිට්ඨිය කියලා පෙන්වන්නේ.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 හතර පහකට එල්ලන්නේ. දැන් මේ බිසෝගේ පළවෙනි දරුවා. රජුරෝ නිසා ප්‍රතිචි දරුවා. රජුරෝ බීලා දෙන තීන්දුව වළක්වන්න කවුරක්වත් නැහැ. ඉතින් ගහලයා ගිහිල්ලා චෝදන යෝජනා කරනවා මේ දරුවා හෙට උදේ අහවල් වෙලාවට හතරට කපලා මරනවා. දැන් මව් බිසවට කලන්තය හැදෙනවා, පණිනවා, කලන්තය හැදෙනවා, පණිනවා. රජුරෝ පත්තිරුපේ ඉඳලා බලා ඉන්නවා කපන හැටි. ගහලයා කඩුව තියාන බලන්නේ. වටේම මිනිස්සු කල්පනා කරනවා අයියෝ මෙහෙමත් වැඩ වෙනවද මේ අම්මා තමන්ගේම දරුවා අම්මගේ ආදරේ දිනාගත්තයි කියලා තාත්තා තීන්දුව කරලා තියෙනවා දරුවා මරන්න. එතකොට මේ මහබෝසත්න් වහන්සේ කියනවා මට සීයේ ලැබුවා සති මේ ඒකට කියන්නේ මේ සතිය නැවත පිහිටියා මට මේ අඬන අම්මා කෙරේ කෙරේවත් මරපන් කියන රජුරෝ කෙරේවත්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 බුදුහාමුදුර අපගේ කරුණාවෙන් විශ්වාස කරන හැටි දිහා බලනකොට මේවා කියන්න බුදු වෙන්න එපායි. නැත්තම් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. කවදා හෝ යෝගාවචරයක් දැක්කොත් මෙච්චර කෙලෙසෙන තනකුත් වෙනවා මෙච්චර නික්ලේශී තනක් වෙනවා මයි ළඟ තාම පක්ෂග්‍රාහීත්වයක් නැහැ. දෙකටම සමහිත තියනවා කියලා දැකපු දවසේ ආට බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා තේරෙනවා. ධර්මයේ වැටහිච්ච දවසට තේනවා බුදුන් කියන්නේ කාගේ. එතකොමුත් අපි බුදුන්ට වඳිනවා මල් පූජා කරනවා තමයි. එදා තේරෙනවා මේ බුදුහාමුදුරුවෝ නිකන් මේ අපෙන් මල් කඩවලා පිළිගන්න පහළ වෙච්ච උත්මේක් නෙවෙයි මහා ගැඹුරක් දේශනා කරන්නේ. ඒකටයි අපි මේ පාරමිතා පුරාගෙන අමාතුවෙන් තමයි ඉදිරියට යන්නේ. ඉතින් අපි මේ දුෂ්කරතාවයක් මතුවෙනකොට දැනගන්න ඕනේ මේක නිවන් දොරක්. ඒ දුෂ්කරතාවය ඉදිරිපිට නොසැලෙන මනසකට ආවොත් උපාදානස්කන්ධ පහෙන් මේන